දේශනාව පවත්වන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කොරතොට වෙස්සබු ස්වාමීන් වහන්සේ සඳහා මේ මොහොතේදී ආරාධනා කර සිටනු ලැබුවා. පින්තුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව කොටගත්තේ සංයුක්ත නිකායේ උපනිෂ සූත්‍රයේ දැක්වෙන කෙලස් දුරු කිරීමට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 शरणं गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयं ते बुद्धं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि द्वितीयं पि धम्मं शरणं गच्छामि සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි साधु साधु साधु समन्ता चक्रवाणेषु अत्रा गच्छन्तु दे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 කිංච භික්ඛවේ ඥානතෝ කිං පස්සතෝ ආසවාන සංස්ථාව මගින් විසුරුවා හරින මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට සූදානම් වෙන මොහොත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතවලට තිබෙන මහා සනසීම මහා අස්වැසිල්ල හදවත් නිවි සනසෙන්නට උපකාර වෙන්නේ ධර්මයයි ධර්මයෙන් ජීවිත ඈත්වෙන්ට ඈත්වෙන්ට දුක් කරදර ගලාගෙන යනවා වැඩි. ධර්මය තුල ජීවත් වෙන කෙනෙකුට ජීවිතේ ටිකෙන් ටික හෝ සනසිලි මාර්ගයක් උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ලැබපු ලකූම සම්පත්තිය පිළිබඳව හිතුවොත් ඒ හැම දෙයකටම වඩා ධර්මයයි ඉදිරියේ තබන්න පුළුවන්. ජීවිතේ හැමදාම මොනවා හරි දෙයක් ලබා ගන්නට එකතු කරගන්න තමයි හැම කෙනෙක්ම දිවාරය දෙකේ උත්සාහ ගන්න වෙහෙසෙන්නේ. එහෙම එකතු කරගත්ත හැම දෙයක්ම පින්නතුනි කෙටි කාලයයි පිහිට පිනිස හේතු වන්නේ. ධර්මය තුල ජීවත් වෙන කෙනෙක් ඒ තුලින් ඇති කරගත්ත ආධ්‍යාත්මික දියුණුවක් තිබෙනවා නම් ඒ ටික හැමදාම ජීවිතේ පිහිට පිලිසරණ වෙනවා ඒ ටික තමයි කෙනෙකුට තිබෙන මහා සම්පත්තිය හැටියට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධර්ම ප්‍රඥාවක් ඇති කරගත්ත කෙනෙක් ඒ අවබෝධය තුළ තවත් ගැඹුරට යන්න පුළුවන් නම් නුවණින් ධර්මයේ දකින කෙනෙක් බවට පත් වෙනවා. පොතපත කියවල දැනගන්න අවබෝධය අහලා දැනගන්න අවබෝධය ප්‍රත්‍යක්ෂ ඥානෙ තුලින් තමන් තුලින්ම මේ ධර්මයේ දැකගන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ අවබෝධය තමයි වඩාත් වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් මාර්ගය පැහැදිලි කරන වටිනා සූත්‍ර දේශනාවක් සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තකයේ දැක්වෙන උපනිෂ සූත්‍රය මේ සූත්‍ර දේශනාවේදී පින්නතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දේශනා කරන තාම වැදගත් දෙයක් ආශ්‍රවයන් ඡය කිරීම පිළිබඳව ආශ්‍රව කියනකොට පින්නතුනි එතන තිබෙනවා කෙලස් කියන අර්ථය කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන හතරකට බෙදලා තිබෙන්නේ අනන්ත සංසාරයේ ඈත ඉඳලා අපේ సంతානයේ තුල දිගින් දිගටම පැසවමින් යන කෙලෙස් මේ කෙලෙස් නිසායි සංසාර ගමන හැදෙන්නේ භවයෙන් භවය භවයෙන් භවය මේ නැවත නැවත සකස් වෙන්න උපකාර වෙන එක උපකාරයක් කෙලෙස් එහෙම නැත්නම් ආශ්‍රව මේ පංචස්කන්ධයේ සකස් වීමට එකම හේතුවක් නෙමෙයි. හේතු රාශියක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දේශනා කළා. එයින් ආශ්‍රව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දැන අවබෝධ කරගත්ත මේ ස්කන්ධ පංචකය සකස් වීම සඳහා ආශ්‍රව ධර්මත් පත්‍ය වෙනවා කියලා. ආශ්‍රවයන් ශ්‍රය කිරීම සඳහා මේ පංචස්කන්ධය පිළිබඳව යථාව බොහෝදේ ඇති කර ගැනීම ඒකත් උපකාරී වන බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත තථාගත බුදුරජාණන් වහන්සේ ආශ්‍රවයන්ගේ සොය කිරීමට උපකාරී වන ඒ මාර්ගය පිළිබඳව දේශනා කරන තැන ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං khයෝ හෝති ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ආශ්‍රවයන්ගේ ශ්‍රය කිරීම පිළිබඳව දැනගත යුතු දැකගත යුතු ඒ අවබෝධය පිළිබඳව මෙහි විස්තර කරනවා මහණෙනි මම ආශ්‍රවයන්ගේ ශ්‍රය කිරීම පිළිබඳව පැහැදිලි කරන්නේ දේශනා කිරීම කරන්නේ පංචස්කන්ධය පිළිබඳව දැන ගැනීම දැක ගැනීම මෙන්න මේ අවබෝධය ඊට හේතු වෙනවා කියලා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ රූපස්කන්ධය පිළිබඳව සහ වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ පංචකයම මෙහි ඇතුළත් කරලයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. පින්නතුනි මෙහි දැනගන්නවා දකිනවා කියන එකෙන් අදහස් කරන්නේ අවබෝධයට බැස ගැනීම. අවබෝධයට බැස ගන්නවා කියන්නේ පින්නතුනි සාමාන්‍ය මතු පිටින් යමක් තේරුම් ගන්නවා කියන එක නෙමෙයි ඊට වඩා සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් මේ ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධ කර ගැනීම. ඒ අවබෝධය ඇති කරගන්න කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියන්නේ පින්නතුනි ඒ අවබෝධයට බැස ගන්න කෙනා ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ ප්‍රඥාව හඳුන්වනවා විදර්ශනා ප්‍රඥාව කියලා. යථා භූත ඥාන දර්ශනයේ සඳහා උපකාර වන්නේ ඒ විදර්ශනාවයි. විදර්ශනාවට බැසගත් කෙනෙක් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචවිද ස්කන්ධයන් පිළිබඳව මනසේ අවබෝධ කරගන්නවා ඒ අවබෝධය ඇති කරගත්ත නැති කෙනෙක් සම්මුති වශයෙන් තමන් පිළිබඳව දකින්නේ මම මගේ කියන සංඥාවෙන් යුක්තවයි මම කියන සංඥාව මගේ කියන සංඥාව ඇතිතා තෘෂ්ණාව උපාදානය මේවා සමග බැඳී පවතින්නේ මේ සම්මුති ස්වභාවයෙන් මිදිලා පරමාර්ථ ස්වභාවය මතු කරලා දෙන්නේ විදර්ශනාව තුලින් විදර්ශනාව තුලින් මේ මතු කිරීම ලබා ගන්න කෙනෙක් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ රූපය අවබෝධ කරගන්නවා රූපය හට ගැනීම අවබෝධ කරගන්නවා රූපයේ Nirodhaය අවබෝධ කරගන්නවා. රූපය කියලා කියනකොට පින්නතුනේ අපි වචන දෙකක් ඉගෙනගෙන තියෙනවා නාම රූප කියලා. නාම කියන්නේ සිත සහ සිතුවිලි නාම ධර්ම එහෙම නැත්නම් චිත්ත චෛතසික මේ චිත්ත චෛතසිකයන්ට හසු නොවන අයත් නොවන නාම ධර්ම වලට අයත් නොවන යම් දෙයක් තියනවද ඒ සියල්ල හඳුන්වනවා රූප කියලා. තමා පිළිබඳව සලකා බලන විට මම පිළිබඳව සලකා බලන විට මෙන්න මේ අංශ දෙක නාම රූප කියන මේ දෙයාකාර වූ ස්වභාවය පිළිබඳව අපි හිතන්න ඕනේ. ක්ෂණය ක්ෂණය පාසා බිදි බිදි නැවත නැවත චිත්ත චෛතසික ධර්මයන් හට ගන්නවා. ඒ වගේම රූප ධර්ම හේවත් රූප කලාප නැවත නැවත හට ගන්නවා. මේ ස්වභාවයේ පින්නතුනි වෙන් කරලා හඳුනා ගන්නට සාමාන්‍ය මේ අපි දකින ඇහෙන් දකින්න බෑ. ඒ සඳහා විදර්ශනා ඇස පහල කරගන්න ඕනේ. විදර්ශනා ඇස පහල කරගත්ත නැති කෙනෙක් සම්මුති වශයෙන් ගත්තහම ඇස කන නාසය දිව ශරීරය කියලා කොටස් පහක් අපිට පේන්න තියෙනවා දැක ගන්නට තියෙනවා ඇස කන නාසය දිව ශරීරය කියලා. මේ කොටස් පහ පින්න තුනේ සකස් වෙලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්. මේ ඇස නැමැති රූපය අපි ගත්තොත් ඇස කියා බුදුරජාණන් වහන්සේ මෙහිදී අවබෝධ කරගත්තේ චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාදය කියනකොට එතන තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රය චක්කු ප්‍රසාදය. රූප කලාප සමූහයක්. මේ රූප කලාප සමූහයේම ස්වභාවය තමයි මෙන්න මේ විදිහට හඳුනා ගන්නවා ඉති රූපං මේ අසකනනාසය දිව ශරීරයේ වශයෙන් කෙස්ලොම් නියදත් ආදී වශයෙන් ගත්තහම දෙතිස් කුණුප ස්වභාවයන් පිළිබඳව වෙන් කරලා හඳුනා ගන්න මේ දෙතිස් කොට්ටාශය පිළිබඳවත් යම් පමණක් සතර මහා ධාතුන්ගෙන් සකස් වුණා වූ නිස්සත්ත්‍ය නිජීව රූප ස්වභාවයක් තිබෙනවාද ඒ සියල්ල ඉති රූපං රූපේ හැටියට හඳුනා ගන්නවා රූපේ හැටියට අවබෝධ කරගත්තේ නැත්නම් ඒ සියල්ලම අපිට වැටහෙන්නේ විවිධාකාර නම් වලින් සම්මුති ධර්ම වලින් පැනවීම ස්වභාවයන්ගෙන්. ඒ අවබෝධයට බැසගත් කෙනා ඒ සම්මුතියෙන් වෙන්ව ප්‍රත්‍යක්ෂයේ පිහිටනවා අවබෝධයේ පිහිටනවා මේ සියල්ල රූප ස්වභාවයන් රූප කලාපයන් කියලා. කලාපය කියන්නේ කොටස කියන එක. පින්නතුනි මේ රූප ස්වභාවයන්ගේ ලක්ෂණය තමයි ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඇතිවීම සහ නැතිවීම සෑම රූප කලාපයක්ම පින්නතුනි ඇතිවීම නැතිවීම කියන ධර්මතාවයට යටත් එහෙමනම් මේ සෑම රූපයක්ම හට ගන්නවා බිඳෙනවා ඇති වෙනව නැති වෙනව. සෑම රූප කලාපයක්ම ඇති වෙනවා නැති වෙනවා. මේ ස්වභාවයේ පින්නතුනි රූපයට විතරක් නෙමෙයි වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මයන්ටත් පොදුයි. සියලු නාම ධර්මයෝ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ චිත්ත චෛතසික සමූහය බිඳි බිඳි නැවත නැවත හට ගන්නවා. බිඳි බිඳි නැවත නැවත හට ගන්න නිසා ස්ථිර පැවැත්මක් නැහැ. ඒ නිසා කියනවා අනිත්‍යයි කියලා. එහෙමනම් මෙතන මම කියා ගන්න මේ සම්මුතිය අවබෝධයට බැසගත් කෙනෙක් හඳුනා ගන්නවා මෙහි රූප කලාප සමූහයක් ඒක තමයි රූපස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන චිත්ත චෛතසික සමූහයක් ඒ ටික තමයි නාමස්කන්ධය කියන්නේ රූපස්කන්ධය සහ නාමස්කන්ධය කියන මේ ධර්මතා දෙක තමයි ඔය ස්කන්ධ පහකට බෙදෙන්නේ පොදුවේ ස්වභාවය මොකද්ද මේ සියල්ලම ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳ බිඳි නැවත නැවත හට ගන්නවා විදර්ශනාවට බැසගත් කෙනා තමන්ගේ ඒ උපදවාගත් අවබෝධය තුල ඥාන සම්භාරය තුල මෙන්න මේ අවබෝධය තුල දැසගෙන සිටිනවා මේ සියලු ස්කන්ධයන් බිනි බිනි නැවත නැවත ක්ෂණයක් ක්ෂණයක් පාසා හට ගන්නවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා නම් එතන නිට්ටය බවක් නැහැ. එතන තියෙන අනිත්‍ය ස්වභාවය. ඒකයි අනිත්‍යයි කියන්නේ නිට්ටය බවක් නැහැ, ස්ථිර බවක් නැහැ. ඊළඟට පින්නතුනේ සම්මුති වශයෙන් මම කියා ගත්තට මම කියලා කෙනෙක් නැහැ කියන එකක් මෙතනදී අවබෝධ කරගන්නවා. මම කියලා කෙනෙක් නැහැ කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා බිනි බිනි නැවත නැවත හටගන්න ධර්මතා සමූහයක් නම් පවතින කෙනෙක් පවතින දෙයක් ස්ථිරව පවතින දෙයක් නැහැ. ස්ථිර වශයෙන්ම පවතින බව මේ එකදු චෛතසිකයකවත් එකදු විඥානයකවත් එකදු රූප කලාපයකවත් නැහැ. එහෙනම් ස්ථිර පැවැත්මක් නැහැ. ස්ථිර පැවැත්මක් නැතිනම් මම කියලා කෙනෙක් එතන පවතින්නේ නැහැ. සියල්ල ශනයක් ශනයක් පාසා වෙනස් වෙනවා. බිනි බිනි නැවත නැවත හට ගන්නවා. මේ ඥාන දර්ශනයට බැසගත් කෙනෙක් පින්නතුණී එතන ඉඳලා මේ ඥාන දර්ශනය තව තවත් ඉදිරියට ප්‍රගුණ වෙනකොට ඒ ප්‍රගුණ වීම සඳහා උපකාර වෙන ධර්මතා පිළිබඳව මේ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි එතනදී විරාගය නිබ්බිදාව යතහා භූත ඥාන දර්ශනය ආදී බොහෝ වැටහීම් ස්වභාවයක් පිළිබඳව මෙතනදී මතුවෙනවා. විරාගය කියන්නේ ඇලීමෙන් තොරවීම. මේ පංචස්කන්ධය පිළිබඳව යම් ඇලීමක් පැවතුනාද ඒ ඇලීම අතහැරලා නොඇලීමට බැස ගන්නවා යතහ ස්වභාවය අවබෝධ වීම නිසා හිතලා හිතින්ම ඈත් කරගන්න දෙයක් නෙමෙයි අවබෝධයට බැස ගැනීම නිසා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තා මේ සියල්ල ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන නැවත නැවත සකස් වෙන නැවත නැවත බිඳි බිඳි හටගන්න ධර්මතා සමූහයක් බව එහි අනිත්‍ය අවබෝධ වීමම විරාගයට හේතු වෙනවා. නොඇලීමට හේතු වෙනවා. නොඇලීම ඇති කරගත්ත කෙනෙක් පින්නතුනි ඒ පිළිබඳව නිබ්බිදාවට බැස ගන්නවා. ඒ කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව කලකිරෙනවා. මෙහි කලකිරෙනවා කියලා කියන්නේ මේ දෝමනස්සයට පත් වෙනවා කියන එක නෙමෙයි. අමනාපයට දෝමනස්සයට පත්වීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. කලකිරීම කියන්නේ විදර්ශනා ඥාන සම්භාරයක්. අවබෝධයක් ඒ අවබෝධය තුල ඇති කරගන්න යම්කිසි වැටහීමක්. ඒකට කියනවා නිබ්බිදාව කියලා ඒ කලකිරීම. දැන් පින්නතුනි ඒ කලකිරීම ඇති කරගත්ත කෙනෙකුට මේ ස්කන්ධ පංචකය අතහැරීමට පහසුයි. උපාදානය ඇති වෙන්නේ විරාගය, නිබ්බිදාව මේවා මතු වෙන්නේ නැති නිසායි. විරාගය මතු වෙනවනම් නිබ්බිදාව මතු වෙනවනම් අතහරින්න පහසුයි. ඒ අතහැරීමේ පහසුව ඇති නොකරගන්නතා වැඩෙන්නේ තණ්හා උපාදාන දෙක. ඒ නිසා මෙතනදී විරාගයයි නිබ්බිදාවයි මතු කර ගැනීම ඊටම වැදගත් වෙනවා. පින්නතුනි ඒ නිබ්බිදාවට හේතු වෙන තව දෙයක් තමයි යතහ භූත ඥාන දර්ශන. යතහ භූත ඥාන දර්ශනය කියන්නේ මේ පංචස්කන්ධයේ යම් සත්‍ය ස්වභාවයක් තිබුණද ඒ සත්‍ය ස්වභාවය තමා විසින් අවබෝධ කර ගැනීම පංචස්කන්ධයේ තියෙන සත්‍ය ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත්‍රය ඒ වගේම වෙනස් වීම ඇතිවීම නැතිවීම මේ සියල්ලම පින්නතුණී මේ පංචස්කන්ධයේ තිබෙන යතහ ස්වභාවය යතහ ස්වභාවය කියන්නේ සත්‍ය ස්වභාවය සත්‍ය ස්වභාවය නම් ඇතිවීම නැතිවීම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න මේ ස්වභාවයන් එහිදී පින්නතුනි යතහ භූත ඥාන දර්ශනේ පහල කරගත්ත කෙනෙක් එතෙක් සලකාගෙන හිටිය සියලු දිට්ඨීන් පංචස්කන්ධය පිළිබඳව සියල්ල Tamanගේ සිතින් වැටෙනවා. මම මගේ කියලා සංඥා වශයෙන් අරගත්ත ස්ථිරයි සපයි ප්‍රණීතයි ආදී වශයෙන් ගත්ත මේ ස්වභාවය ඈත් වෙන්නේ යතහ භූත ඥාන දර්ශනය නිසායි ඒ යථාභූත ඥාන දර්ශනේ පින්නතුනි ඇති කර ගැනීමට නම් උපකාරී වෙනවා ප්‍රත්‍ය වෙනවා සමාධිය. සමාධිය කියන්නේ පින්නතුනි ඔතන විදර්ශනා සමාධිය. විදර්ශනා සිතෙහි වැඩෙන සමාධියට කියනවා විදර්ශනා සමාධිය කියලා. මුලින් සමත වශයෙන් වැඩෙනවා සමත වශයෙන් කියන්නේ පංච නීවරණයන් යටපත් කරමින් චිත්ත ඒකාග්‍රතාවය ඒකාග්‍රතා චෛතසිකයේ වැඩෙමින් චිත්ත ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඒ චිත්ත ඒකාග්‍රතාවයටපත් වීම පින්නතුනි විදර්ශනා ඥාන සම්භාරයට බැස ගැනීමට හේතුවක්. විදර්ශනා ඥාන සම්භාරය තුල යම් සමාධියක් තියනවද ඒ සමාධියත් විදර්ශනා සමාධියක්. විදර්ශනා ඥාන සම්භාරයට උපකාරී වන සමාධිය. විප්සිත වූ සිතකින් මේ දර්ශනේ මතු කරගන්න බෑ. ඒ දර්ශනේ මතු කරගන්නට නම් චිත්ත සමාධිය පිහිටා තිබෙන්න ඕනේ. චිත්ත සමාධිය ඇති කර ගැනීමට පින්නතුනි උපකාරී වෙන ධර්මතා පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා සුඛ පස්සද්දි ප්‍රීති පාමොජ්ජ ශ්‍රද්ධාව ආදිය සුඛ කියන එකෙන් අදහස් කරන්නේ පින්නතුනි සමාධිය ඇති කර ගැනීම සඳහා මේ දුක්ඛ වේදනා ආදී සමනය වෙන්නට ඕනේ යම් දුක් වේදනාවක් තිබුණද ඒ දුක් වේදනා දකින්නේ පින්නතුනි නාම ධර්ම වශයෙන් දුක්ඛ හෝ වේවා සුඛ හෝ වේවා ඒ සියල්ල වේදනා චෛතසිකයයි සුඛය කියන එකේදී මෙතනදී වඩා සලකන්නට ඕනේ දුක් වේදනාවන් සංසිඳීම තුළ ඇතිවන්නා වූ අර වඩාත් සුවපත් භාවය සුවපත් භාවය කියන එකෙන් අදහස් කරන්නේ සමතයේදී හෝ විදර්ශනාවේදී අත්දකින්න ස්වභාවයක් තමයි මේ කායික ස්වභාවයන් සංසිඳීම නිසා එහිදී දැනෙන සුඛ ස්වභාවය සුවපත්තුණු ස්වභාවය සමාධියට පත්වෙච්ච කෙනෙක් සමාධිය මතු කරගත්ත කෙනෙක් සුවපත් වූ ස්වභාවයටපත් වෙනවා. ඒ සුවපත් වූ ස්වභාවය සමාධියට හිත කරයි උපකාරයි. ඔතනදී පස්සද්ධිය කියන්නේ සංසිඳීම. ඒ සංසිඳීම තුළ පින්නතුනි යම් පමණක් අකුසල ධර්ම තිබෙනවා නම් නීවරණ ආදී ඒ සියල්ලත් ඔතනදී සංසිඳනවා වගේම ඊටාම හොඳට මතු කරගන්නට පුළුවන් දැක ගන්නට දැනගන්න පුළුවන් මේ සිතෙහි නාම ධර්මයන්ගේ ඊටාම සංසුන් වූ තන්පත් වූ සංසිඳීම් ස්වභාවය. ඒ විතරක් නෙමෙයි මෙතනදී පස්සද්ධිය කියලා කියනකොට දැන් ඔය මේ සියල්ල වැඩෙන්නේ කුසල්සිතක. මෙතනදී සකස් වෙන්නේ කුසල්සිත. ඒ කුසල් සිතේම තිබෙන පස්සද්ධි ස්වභාවය සංසිඳීමේ ස්වභාවය. ඒ සඳහා ප්‍රීතියක් පාමුජ්‍යයක් කියන මෙන්න මේවා උපකාරී වෙනවා. පින්නතුනි මේ සියල්ලටම තවත් හේතුවක් වෙනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මේ සියල්ල සකස් කරලා දෙන ඊටාම වටිනා ගුණයක්. ශ්‍රද්ධාවෙහි පිහිටාගත් කෙනෙක් තමයි මේ කියන ධර්මතාවයන් තුල ඉදිරියට ගමන් කරන්නේ. ශ්‍රද්ධාව නිකම්ම ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව මතු කරගන්නට නම් පින්නතුනේ මේ භව සංසාරයේ පිළිබඳව යම් වැටහීමක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මෙතනදී පටිච්ච සමුප්පාදයට අයත් ධර්ම රාශියක් පිළිබඳව විස්තර කරනවා. මේ ශ්‍රද්ධාව පිහිටන්නට උපකාරී වන ධර්මතා. එහිදී පැහැදිලි කරන්නේ භව සංසාරය පිළිබඳව යම් අවබෝධයක් තියෙන කෙනෙක් ඒ සඳහා මිදෙන්නට යම් උත්සාහයක යෙදෙනවද ඒ උත්සාහයේ ශ්‍රද්ධාව පදනම් කරගෙන තිබෙන්නේ මෙන්න මේ ආකාරයට පින්නතුනේ මේ උපනිෂ සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කොට දේශනා කරනවා විදර්ශනා ඥාන සම්භාරය තුළ යම් කෙනෙක් ආශ්‍රවයන් ඡය කිරීම සඳහා ගන්න උත්සාහය ආශ්‍රවයන් ඡය කිරීම පින්නතුනි ඒ සිද්ධවන්නේ මාර්ගඵල සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් වීමෙන් මේ සියල්ලේම අග්‍රඵලය තමයි අරහත් ඵලයටපත් වීම. අරහත් ඵලයටපත් වීම ආසවක්ෂය කරක් ඥානය ඇති කර ගැනීමක් වෙනවා. ඒ ආශ්‍රවයන් සය කරගත් කෙනෙක් කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රවය කියන මේ සතරාකාර වූ ආශ්‍රවයන් සය කොට කාම රූප අරූප කියන භවත්‍රයෙන්ම මිදී මේ සංසාර දුක නැති කරගන්නවා. ඒ උත්තරීතර සැනසීම උපදවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන කෙනෙක් විදර්ශනා ඥාන සම්භාරයේ තුල ස්කන්ධ පංචකය පිළිබඳ විනිවිද දකිමින් අවබෝධයට බැස ගනිමින් ක්‍රමයෙන් මේ උත්තරීතර මාර්ග ප්‍රතිපදාව තුල ගමන් කරන්නට ඕනේ. එසේ හැමදෙනාගේම සිත් සතන් මේ උත්තරීතර ධර්මය තුල මෙහෙයවන්නට සියලු දෙනාටම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම පුරුදු වී විදර්ශනා ඥාන සම්භාරයේ මතුවී සෑම දිනාටම මේ නාම රූප සංඛ්‍යාත පංචස්කන්ධය පිළිබඳව යථාබෝධයට පත්ව ඒ තුල යම් පමණක් කෙලෙස් ධර්ම තිබේද සියල්ල දුරුකොට ලෞතර නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්ට වාසනාව උදා වේවා කියා ප්‍රාර්ථනා කරන්ති. අද